සක්මන් කෙරුවට පස්සේ පරියන්කේ කරන්න පුළුවන් නම් නැත්තම් මේ දෙක එකිනෙක අත්වල බැඳගත්තොත් ටික යන ගමනකට දීක යෝග ජීවිතයකට ලොකු අත්ලක් කරනවා. ඒ නිසා අපි මෙතනදී සක්මන් භාවනාව කරන හැටි මෙතෙක් ඉදිරිපත් කරන ද පරියන්ක භාවනාවට සංසන්දනාත්මකව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු පරියන්ක භාවනාව සඳහා අපි කය පිරමීඩයක් වගේ තැම්පත් කරන ඇස් දෙක වහගෙන කන් දෙකට ශබ්ද නැහැ වෙන තැනකට ගිහිල්ලා නාසයෙන් දිවෙන් කයෙන් කෘත්‍ය නොකර චේතනාපූර්වක කිසිම දෙයක් නොකර ඉච්ඡානුක අනිච්ඡානුක කියන පේශින් දෙකම මගින් හිතුවත් කෙරෙන නොහිතුවත් කෙරෙන ආනාපානට හිතවෙනවා. සක්මනේ ඊට වැඩිය වෙනස් සක්මනේ හිටගත්තට පස්සේ ඉරියව්ව අපිට කියන්න පුළුවන් ඉන්නේ පොළොවේ හිටපු කුණ්‍යක් වගේ. හිටිබන්දමක් හිට ගැසුවා වගේ. එතකොට ඉඳගෙන ඉන්න ඉරියව්වට කියලා අපි මේ ඇස් දෙක වහගෙන මේ පිරමීඩයක් ඇතුළට ගියා වගේ බැලුවා වගේ සක්මණේ ගියාට පස්සේ තේරෙන්නේ අපි අත්‍යක වැහුවත් ඇරියත් සතිය පිටවන පස්සේ කණුවක් හිටියෝ වගේ. ඊට පස්සේ මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා සක්මනේ සක්මන දිහාට මුණ දාගෙන හිටගෙන හිටගෙන ඉන්න ඉරියවට හිත එකලස් කරන්න කියන. මේ තමයි ආරම්භය. මේ පූර්ව කෘත්‍යයක් වගේ. අන්න එහෙම කරලා Tamanda හිතෙනවා නම් සද්ද නැහැ, වේදන නැහැ, හිතිවිලි නැහැ, ඉතර තද බල අතුරු ආන්තර නැහැ කියලා ආ දැන් ඉන්න ලෑස්ති. ඒ කියන්නේ සක්මනට ලෑස්ති. ඊට පස්සේ අර අදිෂ්ඨාන කරපු සක්මන ඒ සාමාන්‍ය කියනවා පියවර 30ක් විතර දිගට එක දිගට යන්න පුළුවන් සක්මනක් නම් ප්‍රශස්තයි කියලා. පියවර 20ට 15ට වැඩි වුණොත් සක්මනේ හැරෙන තැන් වැඩි වෙනවා දිගට යන තැන් අඩු වෙන නිසා සමාධිය අඩු වෙලා හිත ටිකක් ඇවිස්සලා ගන්නවා. ඒ නිසා සක්මනක් සාමාන්‍යයෙන් අඩියෝලින් කියනවනම් 40 45ක් දික් වෙන්න ඕනේ පියවර වලින් කියනවනම් ගියක් විතර වගේ යන්න පුළුවන් වෙන්න ඕනේ. අන්නේ සක්මනේ ඉස්සල්ලාම හිතගෙන හිතගෙන ඉන්න ඉරියව්වට හිත දාලා ඒක බාධා කරදර නැහැ කියලා දැනගත්තොත් මේ ගත්ත සක්මනේ කිසිම භාවනාවකින් තොරව නිකාං යහට මෙහට යන්න කියනවා සාමාන්‍ය තමන්ගේ වේගයෙන් මොනම තැනකටවත් හිත මෙහෙවන්න එපා මනස්කාරය පවත්වන්න එපා නිකං එහට මෙහට ඇවිදිනවා ඒ කියන්නේ හරියට මේ සක්මන සමබරද මේකේ කතානකොළ කටුකොහල් සර්පයෝ කූඹි ඉන්නවද මොනවාක්වත් නැතුව මේ සක්මන හොඳද කියලා බලන්න නිකන් පතය මාර්ගය හොඳද ඇවිදින් බලන්න නිකන් ඇවිදලා බලනවා වගේ විනාඩි 5ක් විතර ගිහිල්ලා බලා ගන්න කියනවා තමන්ගේ සාමාන්‍ය වීම. ආ එහෙම බලලා බාධාවක් නැහැ තමන්ට වතුර ටිකක් බොන්න ඕනේ මුත්‍රා කරන්න ඕනේ කහින්න ඕනේ ඒව තියෙන ඔක්කොම මේ වෙලාවේදී සකස් කරලා දෙන්න. ශරීරයේ අවශ්‍යතාවයන් බල සකස් කරලා දීලා අර විදිහටම ආයෙසරයක් හිතගෙන ඉරියව්වට හිත ඇරගෙන දැන් පරියන්කේදී නම් අපි යටිකය අමතක කරලා උඩුකයට හිත අරගෙන හුස්මට හිත ගන්නවා. සක්මනේදී උඩුකය අමතක කරලා යටිකයට හිත අරගන්න ඕන නිසා අත් දෙක බැඳ ගන්න. අත් දෙක චලනය වෙන්න පටන් ගත්තොත් හිත උඩුකයට යන නිසා එක්කෝ ඉස්සරහින් නැත්තම් පස්සේ නැත්තම් අත් දෙක වැඩිව නෙවෙයි චලන අඩු කරන. ඒකල යටිකයේ වම මේ දකුණ විහිදුවන වෙලාව එනකොට පුළුවන් නම් වමත් අමතක කරන්න. දැන් මම දකුණු විහිදුවනවා කියලා මුළු හදින්ම ඒ දකුණු පායේ වැඩපිළිවෙලට ඒක චේතනාපූර්වකව සකර්මකව සිදුවෙන වැඩක්. ආනපන වගේ නිකාන් අකර්මකව සිදුවෙන එකක් නෙවෙයි. අන්නේ දකුණු පායේ මෙහෙවන වැඩපිළිවෙලට ගියාම එතනින් තමයි මොනවද අත්දකින්නේ කියලා අර නාස්පුඩු පුරාගෙන පුරවාගෙන හුස්ම ඉහළ පහළ යනකොට අත්දකින්න වගේ වම් දකුණු පාය තැබීමේදී මොකද්ද තමයි අත්දකින්නේ. ඉතින් ඒකදී ඉංගියක් විදියට වගේ නිකන් කියනවනම් මේ පොළවේ වදින හැටි, පාය පොළවේ වදින හැටි අපි අත්දැකීම වෙන්න පුළුවන්. ආයෙත් පස්සේ ඒක පట్టල වුණාට පස්සේ වම් පාය මෙහෙවන. එතකොට වම මෙහෙවන බව දන්නව දකුණ නෙවෙයි කියලා දන්නව. හිත තියෙන පායේ වමේ කියලා දන්නකොට වම ගිහිල්ලා පట్టල වෙන හැටි සමහර අයට මේ පතුල අවබෝධ කරනවා සමහරුන්ට වැළෙන්නේ වලලු කරේ ධන හිසේ කොහේ හරි මේ මම දැන් සද්ධාහනවා නෙවෙයි වේදනාව විඳිනවා නෙවෙයි වම කියනවා කියන එක දැක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දකුණ පහස වම පහස තියෙන තියෙන පියවරේදී දකුණ කියනකොට දකුණ දැන ගැනීම, අත්විඳීම, වම කියනකොට වම දැන ගැනීම තමයි මේ අරකදී ආනාපානිය වගේ අරමුණු දෙකට කරලා දෙකට හිත මෙහෙවීම තමයි කරන්නේ. මොකද ආනාපානියත් එක්ක සංසන්දනය කරනකොට ආනාපානිය අපි හැපෙන තැනක් අල්ලගෙන එක තැනම හිත පවත්වීමට දැඩි සතිපට්ඨානයක් කරනවා. සක්මන් කරනකොට වමේ එක වෙලාවක හිත පිහිටවනවා ඊළඟට දකුණේ හිත පිහිටවනවා. ආය වමේ හිත පිහිටවනවා ආය දකුණේ හිත පිහිටවනකොට හිත පිහිටවන තැන වෙනස් වෙන ගතියක්. ඒක නිසා සතිය දුර්වල ගතියක් වෙන්නේවි. සක්මනේ හැබැයි සෙල්ලක්කාර ගතියක් තියෙනවා. ඒ මොකද ඇස් දෙක අරගෙන ඉන්නේ ඒසොර ගස් කොළන් වල ශබ්ද කුරුළු යන හැටි පේන. ශබ්දත් ඇහෙනවා. නමුත් ඒ අතරමැද අර ආශ්වාස හුලන් රැල්ල නාසුරු පීඩාගෙන යනවා වගේ නෙවෙයි වැලි පොළවේ පය ගැටෙනකොට හොඳට ගොරෝසුට දැනෙන. එතකොට අත්දැකීම ඒ විවිධ බාධා මැද නමුත් ගොරෝසු අත්දැකීමක් තියෙන චේතනාපූර්වක කෙරෙන්නේ. ඒ නිසා සමහරු භාවනා යම් යම් අඩුපාඩුකම් සහිතව පශ්චාත්තාපෙච්චත්තෝ මේ පරියන්කේ වෙනුවට සක්මනට ගියාම ලොකු අලුත් අලුත් වීමක් වෙනවා. මේක පුළුවන් කියලා හිතෙනවා. මෙන්න මෙතනදී සඳහන් කරනවා අපිට අවශ්‍ය නම් මේ පුංචි දරුවන්ට භාවනා උගන්වන්නට ඒගොල්ලෝ පරියන්කයට බලපෑම් කරන්න එපයි. ඒගොල්ලෝ ලොකු ඇත්තෝ සක්මන් කරනකොට සක්මන් කරන්න අරපුවාම ඒක අනුකරණය කරන්න ඒගොල්ලෝ කැමැත්තක් තියෙනවා. ඒ නිසා පුංචි ඇත්තන් කෙරේ අනුකම්පාවෙන් භාවනා කරන ඒගොල්ලෝ පරියන්කයට යවන එක එච්චරම සාර්ථක වෙන්නේ නැහැ. එච්චර මිහිරි පරිගහක් ඉන්නේ නැහැ. කැඹුල් රහකී. සක්මන් කරනකොට පෙරගහක්. ඒ වගේ යම් කෙනෙක් හොඳට භාවනා කරන ඉතල හොඳටම ලෙඩ වුණා, ඔත්පල වුණා. දැන් යන්තම් ආයේ නැගිටගෙන ඒ වෙලාවේදී පරියන්කට යන්න නරකයි. පරියන්කට ගියාම ආයේ කය වෙහෙසයි. මොකද එයාට පුළුවන් අත්තලක් අල්ලගෙන හරි සක්මන ටිකක් කරන්න. එතකොට කියනවා අර රෝග සූන්‍ය ගතියකුත් වෙනවා නෑ මම කොහොමද භාවනා කරනවා නේ කියලා භාවනා සමාජගතත් හම්බ වෙනවා. ඒ වගේම හොඳටම වයසට ගියාට පස්සේ ඔය කියන විදිහට කය නඩත්තු කරන්න බෑ අපිට. මේ විදිහට කියන්න බෑ ඒක වැටෙනවා. එතකොට කරන්නේ අපේ පැරණි කෙකුවේ සක්මණේ උඩින් අත්තල කියලා එකක් ගැට ගන්නවා. රෙදි වේලෙන වැලක් වගේ ඕකෙන් අල්ලා ගන්නවා. ඇතුලේ සක්මණක් නම් ඇඳක් හදා ගන්නවා අයිනේ. ඇඳ දකුණු අතින් අල්ලා ගන්නවා වම් අතින් අත්වැලේ එල්ලෙනවා. එහා වැටට යනවා. එහා පැත්තට ගිහිල්ලා ආයේ දකුණු අතින් ආයේ දකුණු අත එහා පැත්තේ ඇඳේ හරිගස අල්ලා ගන්නවා. මෙහා පැත්තට එනවා. ඉතින් වැඩිම අත්වලයි ඇඳයි පාවිච්චි කරලා සක්මන් කරනවා. ඉතින් මේ සක්මන් කරනකොට කරනකොට කරනකොට ඒ ලෙඩ ගැටි නැතුව හොඳට ආහාර දිරවීම ඇති කරලා නිින්ද ඇති කරන නිසා ඒ සක්මන හරීම ශරීර සෞඛ්‍යයට බොහොම වැදගත් වෙනවා. ඉතින් දැන් කාලේ වචනෙන් කියනවා නම් අපි ඔය මේ අධික රුධිර පීඩනය බ්ලඩ් ප්‍රෙෂර් කියනකොට පයින් එවිදින්නේ කියලා කියනවා. ඒ වෙනුවට මේකෙදි මේ පය පොළවේ වදින මොහොතක් මොහොතක් පාසා මේ পায় කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන ස්නායු තුඩු වල නිල නියෝජනයක් තියෙනවා. හැම ඉන්ද්‍රියකම ස්නායු තුඩ තියෙනවා পায়. ඒ পায়ේ ඒ සිටියම දිහා බැලුවොත් ඒක වෙනමම ද්‍යාව ශිල්පය වැලි පොළවේ ඇවිදිනකොට වැලියට පිපුර පුපුර ගහලා ඇතුලේ ව්‍යායාම කරන නිසා සම්භාහණය වෙන නිසා අපි නොදැනුවත්වම ස්නායු පද්ධතියේ සහ රුධිර පද්ධතියේ අපි හිතන්නේ නැති තැන්වල චංචල කම්පනකම් ඇති කරනවා ඒක හරියට ඇඟ ඇතුළට අත දාලා සම්භාහණය කරනවා මෙන්න මෙවැනි සම්භාහන ශක්තියක් පරියන් සක්මනීති ගන්න හොඳට මධ්‍යම ප්‍රමාණයේ වැඩි අඟල් භාගයක් තියෙන අඩි 35ක් විතර දිග සක්මනක විනාඩි 20ක් 35ක් අතර ප්‍රදේශයක් සක්මන් කරනවා. සක්මන් කරන හොඳට තේරෙන්න පටන් ගන්නවා. පියවරක් පියවරක් පාසා ඇඟේ සෑම ශෛලයක් ශෛලයක් පාසා පුංචි සම්භාහනයක් සිද්ධ වෙනවා. මේක හරියට උගා කාලයක් එක වහල් වැඩ ගන්න තියෙන කාර් එකක් ඒක බැටරි බැසට පස්සේ ඒක වැඩ ගන්න නම් වෙනම බැටරි ගලවලා charge කරලා ගන්න. අන්න ඒ වගේ මේ භාවනා කම්මැලි වෙලා එපා වෙලා ලෙඩ වෙලා නිින්දකට පස්සේ කැමකට පස්සේ ඒක ඉන්න වෙලාවක පරියන්කිට වැඩිය සක්මන ඉදිරිපත් කළොත් හිත ඒකට ප්‍රසාද වෙනවා. ඒ වගේම සක්මනේ හොඳ අවදි භාවයක් ඇති කරලා දෙනවා. අර අලුගසා දාලා මකුදල් කඩලා දාලා දැන් පරියන්කට යන්න ඕනේ කියන විදිහ වගේ උනන්දුවක් සහ ධෛර්යකුත් ඇති කරලා දෙනවා. ඒක නිසා කියනවා ක්‍රීඩා තරඟ කරන ඇත්තෝ ඒ තමන්ගේ ඉසව්වට යන්නේ ඉස්සලා පිටිනේ වටේ රවුන්ඩ් දෙක තුනක් දුවලා ඇඟ රත් කරන වැඩ පිළිවෙත් කරනවා වෝමින් අප් කියන. මේ සක්මන කියන්නේ එහෙම වෝමින් අප් එකක් තමයි. අපේ සර්වජන් වහන්සේ වස් කාලෙන් පස්සේ සමහර ලාට මාස 8ක 9ක දීර්ඝ චාරිකාවයි. සමහර ලාවට ඒක මාස 7ක විතර මධ්‍යම චාරිකාව යනවා. සමහරට මාස 6ට වගේ අඩු කරන චාරිකාවයි. මේ චාරිකාව කොහේ යනවද මොකද්ද කියන එක සර්වජන් වහන්සේ කල්ලාතුව එහෙම දැනුම් දෙන්නේ. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ සර්වජන් වහන්සේ දිහා බලන්නදලා සංඝයාට මතක් කරනවලු මේ සැරේ වස්පවාරණේදී සරුවචනංශ හොඳට සක්මනේ යෙදෙනවා මේ කියන්නේ අනිවාර්යම දීර්ඝ චාරිකාවක් තමයි ලෑස්ති වෙන්නේ ඒ නිසා දීර්ඝ චාරිකාවට යන්න කැමති කට්ටිය එකතු වෙන්නේ. සරුවචනංශ ඒ කියන්නේ ගමනකට යන්න ඉස්සෙල්ලා හොඳට සක්මන් කරලා මේ කය ඒ කර්මණ්‍ය කරගන්නවා දීර්ඝ ගමනකට. ඒක සක්මණේ ආනිසංසවල සඳහන් කරලා තියෙනවා අධධානක් කමෝ හොති පධානක් කමෝ කියලා. දීර්ඝ ගමනකට කය සූදානම් කිරීමට හොඳම වෙලෙ තමයි ගමන ඉස්සර සක්මන් කරනවා. පධානිය කියලා කියන්නේ දීර්ඝ සංසාර සංසාරයේ ගමන නැතර කරලා භාවනාව නැමැති නිවන කරා යන දීර්ඝ ගමනේදී අතරමඟ නතර නොවි නොවැටි යන්න නම් පරයන්ක ගැන එච්චර විශ්වාසය කරන්න එපා. පරියංග හරියට උච්චාවච සහිතයි. සමානවට බොහෝම හොඳයි සමානවට බොහොම නරකයි. එච්චර උච්චාවච කන්නේ සක්මන අල්ලගත්ත කෙනා. ඒ නිසා යෝගාවචරයාගේ පණ තියෙන්නේ යෝගාවචරයාගේ යැපීම තියෙන්නේ දිගට යෑම තියෙන්නේ සක්මනේ. උග දෙනෙක් ගෙවල් දොරවල ඉන්නේ ඇත්තෝ තාම අමාරුවෙන් තමයි පැයක් වෙන් කරගන්නේ. ඒ විකසම ආට පස්සේ <clears throat> චිත්ත රූපේම තියෙන ඉඳගෙන ගිහිල්ලා වාඩි වෙලා කරන භාවනාවක් තමයි. ඉතින් ඒකනකොට කියවොත් එහෙම ওই පැය භාගයක් සක්මන් කළා භාගයක් පරියන්කට යන්න කියලා හිත නරක කරගන්න. සක්මන කියන්නේ නිකන් කාලේනාශි කිරීමක් අපි කොච්චරම ආවිද පැය 24න් පැයක් වෙන් කරගන්න ඒක නිකන් නාස්ති කරන්න බෑ කියලා. නමුත් සක්මන්ට නොසලකා පරියන්කයට ගියාට හිතම නිකම්ම නිකන් හිත ඇඹුල් වෙලා නතර වෙනවා. හොඳට බලන්න පරියන්කේ සක්මනකට පස්සේ කරලා අල්ටටි බොහොම මිහිරි ගතියක් පැනිකස ගතියක් තියෙනවා. ඒ නිසා පැයක් සක්මන් කළා පැයක් පරියන්කේ කරනවා කියන එක මේ වගේ අපි කාලයේ දවස් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් අටක් වෙන් කරගත්ත දවස් තමයි මේ පරිශ්‍රණය කරන්න පුළුවන්. එතකොට අර gedirin ගෙන ආපු ලෙඩ සේරම අඩු කරනවා. සක්මන් කරනවා. ඒ නිසා සක්මනේ විශේෂ ආනිසංශ තියෙනවා විදේශනාවලට උත්සාහ උත්සාහ කරන්න. ජීවනික ඉදිරිපත් කරන උත්සාහ කරමු. මෙතෙන්දි මම මේ අවධානය කරන්නේ අපේ කාලසටහන දිහා බැලුවොත් හැම නිින්දකටම පස්සේ සක්මනකින් තමයි පරියන්ක. හැම කෑම වේලකටම පස්සේ සක්මනකින් පස්සේ තමයි පරියන්කට යන්න. ඒ නිසා පරියන්කයක් කරනකොට නිින්දට පස්සේ, කැමරට පස්සේ, ලෙඩකට පස්සේ, දීර්ඝ ගමනකට පස්සේ ආවොත් පරියන්කට යන්න ඉස්සලා සක්මන් කරලා පරියන්කට ගියොත් පැහැදිලි ගුණ විශේෂත්වයක් ගන්න පුළුවන්. ඒ නිසා පරියන්කේ සහ සක්මන දෙක අතර තියෙන ආකල්පවල පැහැදිලි වෙනසක් ඇති කරගනීවා කියලා මම ප්‍රාර්ථනා ප්‍රාර්ථනා කරලා මේකට කාලය දාන්න මේ අමු සිමෙන්ති පොළොව පාගනක ඉතර සෞඛ්‍ය සම්පන්න නැහැ ඒ තරම් වෙලාට ඒවට දීර්ඝ වශයෙන් කරන ලනුපතු දා ගැනීම නැත්නම් ඉතින් අන්තිම සුඛෝපභෝගීක තමයි වැලි මලු සක්මන්. ඉස්සරකින් පෙරණිම අරහතන් වහන්සේලාගේ සිද්ධි වෙච්ච ස්ථානවල නටබුන් අතර යම් තැනක සක්මනක් තිබුණා නම් ඒක ඉතින් ආය පුදුම මේ නිදර්ශනයක් තමයි ඒකේ සෑහෙන කාලයක් රාජානු ආරක්ෂාව රාජානුග්‍රහ ලැබිලා මහරතන් වහන්සේලා වැඩ සිටි බව. ඒක නිසා සක්මන පුළුවන් තරම් පාවිච්චි කරන්න.